ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රදීප අපේසුන්දරයි. ආයුබෝවන් හිතවතුනේ රසවන්තයිනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහය මෙසේ අපි ආරම්භ කරන්න සූදානම්. අපේ රටවල් වල මනුස්ස ස්වභාවයේ තියෙන දුර්ගුණයක් බොහෝ සුගුණ අතර මෙරමා දොස්ම දකින්න. ඒ කියන්නේ අනිත්‍යයේ ගැහි තියෙන රොඩ දකින්න. තමන්ගේ ඇහි පරාලේ දකින්නේ නැහැ කියලා කියනවා කතාවට. දොස් විවේචන විනාශකාරී විදිහට ඔහි කතා කරනවා කියවනවා දොඩමළු වෙනවා හිස් වචන කතා කරනවා එය සුදුසු දෙයක් නොවේ ඒ නිසා අපි හැම විටකම සුභවාදී ලෙස සියල්ල දිහා බලන්න ඕනේ ආශිර්වාදයක් වන ආකාරය අභ්‍යන්තරයෙන් කැප වූ වකුවන්න එවිට බාහිරව අංග සම්පූර්ණ වෙනවා. අභ්‍යන්තරයෙන් කැප වූ කුවන්න එවිට බාහිරව අංග සම්පූර්ණ වනවා. පූජ්‍ය රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියු ගීයක්. මේ ගීය රචනා කළේ විශාරද ගුණදාස කපුගේගේ ඉල්ලීම පරිදි. මේ දිනේට කියන්නේ ශ්‍රමය සඳහා කම්කරුවන්ගේ දිනය. එහෙත් කපුගේ විශාරද සංගීතඥයා චීන රටේ ඉඳලා ලංකාවට පැමිණියාට පසුව ඔහුගේ උගුරේ තිබූ ආබාධයක් නිසා ඔහු විසින් තාම අර්ථාලංකාර ඇතුව නිර්මාණය කළ මේ තනුව ගායනා කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශ. එම නිසා මේ ගීතය අපි එකතු කරනවා එනිදා සංග්‍රහයේ ආරම්භක ගීය වශයෙන්. මේ ගීතයේ අර්ථය හොඳට හිතට ගන්න. පාසලේ පල්ලියේ දහදියෙන් අපි තනු පිළිම දාගැප්පෙනේ ලෝකයක් දැනෙන පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තනු පිළිම දාගැප්පෙනේ ලෝකයක් දැනෙන ඒ අපේ ශක්තිය ඒ අපේ ජීවය වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ පල්ලි යහදියෙන් අපි කනු පිළිමදා ගැත්තනේ ලෝකයක් දන නැමු පන්සලේ පල්ලි දහදියෙන් අපි කනු පිළිමදා ගැත්තනේ ලෝකයක් දන නැමු ඒ අපේ ශක්තිය ඒ අපේ ජීවය වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලපැටියාගේ හැදීම මාතාවත වටහා ගන්නා සැටි මවගේ නැලවිල්ලෙන් ලදරුවා සැනසෙන සැටි සුලබ දැකුමිය ගුණා ගැල්බර උසුලන්නේද මුවා ගොයම් පැසිය දෙන්නේද ගීහඬ නිසාය පශු ශිෂු මෘග යන මොහුද නාදයෙන් සොම්නසට පැමිණෙති නාදයාගේ මහත් බව විවරණය කිරීම කවරකු විසින් කළ හැකිද ඉන්දියාවේ දාමෝදර මිශ්‍රගේ සංගීත දර්පණය පොතෙන් උපුටා ගත්තේ ඒ උද්ෘතය විමල් අබේසුන්දරගේ නිශාන්ති පොතේ පෙරවදනේ දක්වා තිබෙනවා. අපි යොමු වෙමු ඉන්දියානු භජන් ගීයක් රස විඳින්නට. මේ ಭಾರತೀಯ හඬක්. මුලියද මහින්ද චන්දසේකර ඉතා විශිෂ්ට ගුරුවරේ ගුරු උපදේශකවරේ කවියේ ਵਿਚාරකයේ හොඳම හොඳ ගීපද රචකයේ ඔහු විසින් ලියන ලද අලුත්ම නව කතාව මං කියවුවා වාපි තමයි ඒ පොතේ නම වාපි කියන්නේ වැව කියන එක ඊට පදනම් වෙන්නේ මින්නේරිය මහසෙන් මේ මින්නේරි වැව මහසෙන් රජුරුවන්ගේ ජනප්‍රවාද අතීත ඉතිහාස කතා සම්බන්ධව කරන ලද ප්‍රබන්ධයක්. සරත්තාරී රත්න නමින් ප්‍රකට ලේඛකයෙක් සිටිය ඔහු මින්නේරි දෙවියෝ කියලා පොතක් කියලා තියෙනවා නව කතාවක්. ඒ කාලේ දශක ගණනාවකට පෙර විමල් ලබේ සුන්දර අපේ පියාද මිනිහිරි පියස නමින් මහසෙන් කතාවම අලලා නව කතාවක් රචනා කළා දශක ගණනාවකට කලින්. ඉතින් මහින්ද චන්දසේකරගේ පොත බොහොම රසවත් ඉහළයි ඓතිහාසික නවකතාවක්. පහුගිය කාලේ ඓතිහාසික නවකතා ලියූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැන් අප අතර නැහැ. කීප දෙනෙකුට පමණයි මේ වස්තු විශේෂ වන්නේ. කෙසේ වුණත් මහින්ද චන්ද්‍රසේකර විසින් ලියන ලද රජරට සංස්කෘතිය, සිරිමහා බෝධිය, මහා විහාරය, අදලා ලියූ කදිම ගීයක් දීපිකා ප්‍රියදර්ශනී ගායනා කළා. ඒ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසින්. මේ එම ගීතය. නිසි හැන්දා රෑ නිසි දැරුවා ගින්නල ගහගෙන රැක හිටියා දෙදෙව් අපට අද එන්න සමන් චිත පැරණිති හැන්දා වැනිති වැරුවා ගිනි මෙල ගහගෙන රැක හිටියා දෙවියෝ අපට රාජ එන්න තහන් චිත චාරිත්‍රිමා ආමුදුරු දරුවන් යනු මිහිතලයේ අනාගතයයි. එහෙයින් අපේ වගකීම වන්නේ ඔවුන්ට පැහැදිලි අනාගතයක් හිමි කර දීමටය. එනම් අප දරුවන්ව මෙහෙයවන්නේ ප්‍රචණ්ඩත්වය දෙසටද නැතිනම් සෙනෙහස දෙසටද තීරණය අප අප සතුමයි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නා මිහිතලයම විනාශ කරනවා උදේ පාන්දර අරුණෝදයේ දැනෙන ඉමිහිවි හැඟුම් රුක්මනී දේවී නෙවිල් ප්‍රනාන්දුගේ තනුවකට ලොස් කැබලරෝස් ගායක කණ්ඩායම සමග ගැයූ ගීයක් අපි හොයාගන්න උත්සාහ කරනවා අපේ ඔබේ රසවින්දනය සඳහා මේ එම ගීතය. Thank you. මිහිර විහිෝ මේ කතාවේ මිහිර සත්‍යය එකක්. නමුත් මාර්ගයන් බොහෝසේ තිබෙනවා. සත්‍ය, ධර්ම, ප්‍රේම, ශාන්ති, අහිංසා. මානව ගුණධර්ම පහක වැඩසටහනක් ඉන්දියාවේ දියත් වුණා. ශ්‍රී සත්‍යසායි තුමා තමයි එම වැඩසටහන ඉදිරිපත් කළේ. Hindu බෞද්ධ කිතුණු ඉස්ලාම් සී හැම ආගමකම කවර જાතියක වූ අය පවා එයට එකතු වුණා. ලංකාවෙත් ඒවා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ මතක් කළේ සාරධර්ම වැඩසටහන value education කියන වැඩසටහන දැන් පාසල් වල දියත් කරනවා පාසල් වල අපට නරක ආරංචිත් වෙනවා තනමල් විල සිද්ධිය අප බොහෝසේ කම්පා කළ සිද්ධිය මෙබඳු දේ සිදු නොවිය යුතුයි විනයගරුක නීතිගරුක සමාජයක් බිහි කරගන්නට ඕනේ විශේෂයෙන් ගෑනු දරුවෝ මේ අයව පිරිමි ළමයි වගේම අපි හොඳටම රැක බලා ගන්නට අවශ්‍ය වෙනවා. සුනිල් සරත් පෙරේරා ගීපද රචකයා විසින් ගුවන් විදුලියට දශක කිහිපයකට පෙර ලියූ ගීයක් මතක් වෙනවා. ආචාර්ය අමරදේවයන් එම ගීය තමු අලංකාරයෙන් සංගීතවත් කළේ. ගීතය ගායනා කළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් ක්‍රියා කළ තා බරසාර හඬක් තිබුණු අතුල සෝමසිරි. ඔහුගේ පුතා ධනංජය සෝමසිරි. ඒ වගේම දියණියත් කලාලෝකයේ සිටින්. එතුමාගේ බිරිඳක් ගායිකාවක්. මේ සියලු කාරණා මතක් වෙනවා. මම පුංචි කාලේ එතුමාව ඇසුරු කරලා තිබෙනවා. මේ ගීතය ඇතුලේ එක්තරා ගැමිනාද මාලාවකුත් තිබෙනවා. බලමු මතක් වෙයිද කියා මේ ගීතය. ගෙදර රංගෙට නාදූත කදිය බොයි කලෙලුරන් රතු හඬදී දන්දිපතව උද පැන පැන රන්දු දබෙරවේ සුදෙත සුදී කුපික් ඇවිත් වක් කඩ ළඟ දුයි කුඩා ගෙදර රන් එතනා දූතෙ දිය බොයි රත්තරන් ලේලුරන් රතු මැදදී පලාගිරා නලා හදට රුන් රස ඉල්ලු පලාගිරා නලා හදට රුන් රස ඉල්ලු ඇටේ මලින් මල සුදු දෙන මේ මැටි සින්දු උඩා ගෙදර රන් එතනා දුත දෙදිය බොයි රත්තරනින් දිගිරි වලලු රන් රතු හඳ සමනලුනේ සමන් දිවේ ගිරි මුදුනට යන සමනලුනේ පාර කියන වද අපහත මුනි පාතඹරේ උඩා ගෙදර රන් එතනා දුස්සට දිය බොයි සතු හඳේ කුඩා ගෙදර රන් මෙතනා දුසෙත දිය බොයි රත්තරනින් දිගිරි වලලු රන් සතු ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.